ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච මේ පුක්කුසාති කියන රජතුමාට නැත්තම් පුක්කුසාති කියන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික ගැඹුරට ගැඹුරට එක්කගෙන යනවා. පුක්කුසාති ස්වාමීන් වහන්සේ තුල මේ ගුණ ධම් වැඩෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ පුළුල් කරමින් ප්‍රඥාව තව තව වර්ධනය වෙන විදිහට මේ දේශනාව ගෙනහැර පානවා. එතකොට මුලින්ම අපි මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා, පෙන්ලා දෙනවා. මේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් පුරුෂයෙක් ස්ත්‍රියක් කියලා කියන්නේ ධාතු හයක් කියලා. ඊළඟට පෙන්ලා දෙනවා මේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් කියලා කියන්නේ ආයතන හයක් කියලා. ස්පර්ශ ආයතන හයක් කියලා. ඊළඟට තවත් පැත්තකින් පෙන්ලා දෙනවා මනසේ හැසිරීම් 18 ආකාරයක් කියලා. ඊළඟට අදිෂ්ඨාන හතරක් කියලා. ඒතර මේ අදිෂ්ඨාන හතර එක පැත්තකින් ඉතාම වැදගත් භාවනා විනියෝගී පිරිසක් වශයෙන්. මොකද මෙතන තියෙන්නේ එක්තරා අන්දමකින් ප්‍රතිපදාවේ යෙදෙන පිරිසක් කොහොමද මේ අදිෂ්ඨාන හතරක නැත්නම් හිතේ පිහිටීම් හතරක පිහිටලා කටයුතු කරන්නේ. පිහිටීම් හතරක් මුල් කරගෙන පිහිටීම් හතරක් උපයෝගී කරගෙන ආශ්‍රය කරගෙන කොහොමද හිත වර්ධනය කරන්නේ. එතකොට ඒකෙම කරුණු හතරක් ඇත්තටම සඳහන් වෙනවා. චතුරාදිඨානෝ අයම්බික්කු පුරිසෝති. බුදුරජාන් වහන්සේ කියනවා මේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කියන්නේ සිතේ පිහිටීම් හතරක් කියලා. එතකොට මේ ඇත්තටම කතා කරන්නේ දැන් ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ගේ අන්න හිත පිහිටිය යුතු ස්වභාවය බුදුරජාන් වහන්සේ හතර ආකාරයකින් පෙන්වනවා. ඒකෙත් එක අතකින් බැලුවාම ටික ටික ටික සියුම් වෙන ස්වභාවයක්, උතුම් වෙන ස්වභාවයක්, උත්කෘෂ්ඨ වෙන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ මේ පෙළ ගැස්වීම තුළ. බුදුරජාන් වහන්සේ මුලින්ම කියනවා පඤ්ඤාදිඨානෝ කියලා. ඒකට විශේෂත්වයක් දීලා කියනවා පඤ්ඤං නප්පමජ්ජය. ප්‍රඥාව තුළ සිත පිහිටවන්න උත්සාහත් වෙන්න ප්‍රඥාව වැඩිීමේහි ප්‍රමාද වෙන්න එපා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට ප්‍රඥාව සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ පෙන්වන ප්‍රඥාවත් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී කතා කරන තොරතුරු මතක තබාගෙන එහෙම නැත්නම් දැනුම රැස් කරගෙන අපි එකතු කරගන්නා බුද්ධියත් අතර ලොකු වෙනසක් තියෙනවා. මෙතනද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එක පැත්තකින් ධාතුන් සම්බන්ධයෙන් හොඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් අපි තුල ඇති කර ගැනීමක්. ඒතර මේ බඳු ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කර ගැනීම සෑහෙන්න භවනාමය ඥානයක් එක්ක යන ගමනක්. එතකොට ඒ බඳු ගමනකදී යෝගාවචරයේ හිතේ එක්තරාන්දමක සමාහිත භාවයක් ඇති කරගෙන එකඟතාවයක් ඇති කරගෙන අන්න ඒ සමාහිත වූ සිතින් මේ වර්තමාන වශයෙන් එළඹෙන විවිධාකාර අරමුණු හොඳින් නිරීක්ෂණය කරනවා මදහත් සිතකින් නිරීක්ෂණය කරනවා අන්න ඒ බඳු නිරීක්ෂණය හරහා මදහත් නිරීක්ෂණය හරහා කාලාන්තරයක් කරපු නිරීක්ෂණය හරහා තමයි ඒ යෝගාවචරය තුළ අභ්‍යන්තරයේ ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ. එතකොට මේ ප්‍රඥාව බුදුරජාන් වහන්සේ කියනවා දියුණු කර ගැනීම සඳහා පරක්කු වෙන්න එපා. ඒක දිනු කරගන්න ප්‍රමාද වෙන්න එපා. මේක සඳහා කාලයක් වැය කළා මේ ප්‍රඥාව දිනු කරගන්න උත්සාහත් වෙන්න කියලා. එතකොට ප්‍රමාද වෙන්න එපා කියන කාරණාව තමයි පඤ්ඤං නප්ප මජ්ජේය කියලා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා දෙන්නේ. ඊළඟට මේ කාරණාව මතක් කරලා දීලා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සත්‍යාදිඨානෝ කියලා මේ සත්‍යය මත පිහිටන්න. මෙතෙන්දි මේ කියන්නේ අපි නිකන් බොරු කියන එක වලක්වලා සත්‍ය ඇත්ත කතා කරන්න කියන අර්ථයෙන් නෙමෙයි. ඊට වඩා හුඟා ගැඹුරු අර්ථයක්. මෙතන මේ භවනාවක් හරහා කෙනෙක් ස්පර්ශ කරගත්තනම් සාමාන්‍ය සංස්කාරයන්ගෙන් තොර ස්වභාවයක්. සාමාන්‍ය සංස්කාරයන්ගේ ස්වභාවය තමයි එක පැත්තකින් අනිත්‍ය වූ ස්වභාවය, ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය, උදේ වය ස්වභාවය. ඒතර මේවැය තියෙන එක්තරා අන්දමක මුලා කරන ස්වභාවයක්. මොකද අපිට පේන්න තියෙනවා හරියට නිකන් තියෙනවා වගේ, දිගට පවතිනවා වගේ පේන්න තියෙනවා. නමුත් ඇත්ත වශයෙන් දිගට පවතින්නේ නැහැ. සමහරලාට සුබ වශයෙන් පේන්න තියෙනවා. නමුත් ටිකක් විමසලා බලනකොට ඒකේ ගන්න තරම් සුබයක් නෑ තියෙන්නේ අසුබයක්. තවත් පැත්තකින් පේන්න තියෙනවා නිට්යයි වගේ පේන්න තියෙනවා දිගට පවතිනවා වගේ. නමුත් හොඳට විමසුම් නුවණකින් බලනකොට විපස්සනාවකින් බලනකොට කාලයක් තිස්සේ ලං වෙලා නිරීක්ෂණය කරනකොට අන්න තේරෙනවා ඊ타ම ෂණික බිනිබිනි යාමක් ඊ타ම ෂණික ඇති වෙලා නැති වෙලා යාමක් මේ සංස්කාර ධර්මයන් තුල තියෙනවා. අර පෙන්නන රූපේ නෙමෙයි ඇත්ත වශයෙන්ම ඇතුලේ තියෙන්නේ. එළියට පේන්න තියෙන නිත්‍ය ස්වභාවය නෙමෙයි ඇත්ත වශයෙන්ම ඇතුලේ තියෙන අනිත්‍ය ස්වභාවයක් තමයි ඇතුලේ තියෙන්නේ. ඊළඟ සමහරවිට අපි මේ සංස්කාර ස්වභාවයන් තුලින් අපි සතුටක් බලාපොරොත්තු වෙනවා, තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ බලාපොරොත්තුව කඩාකප්පල් වෙනවා. මොකද මේ දේවල් නිරන්තරයෙන් වෙනස් වෙනකොට ඒ වෙනස් වීම හරහාම දුකක් හටගන්නවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි මට්ටමක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සමෝ කෙනෙක් තරුණ කාලේදී ඔන්න මේ තරුණ ස්වභාවයට ඇලිලා අන්න තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ මේ තරුණ ස්වභාවය දිගට පවතින දෙයක් නෙමෙයි. මොකද මේ අනිත්‍ය කියන මේ එක පැත්තකින් ලෝකේ තියෙන ධර්මතාවයට යටත් නිසා අන්න මේ තරුණ බව ටික ටික වියකිලා යනවා. ඒකත් එක්කම අර තරුණ සිරුර නැත්තම් තරුණ ස්වභාවය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා අපි ඒකෙන් බලාපොරොත්තු වුණා නම් සතුටක් අපි ඒකෙන් බලාපොරොත්තු වුණා නම් තෘප්තිමත් භාවයක් අන්න අපේ අපි හිත රිදව ගන්නවා. මොකද අපිට ඒ බඳු තෘප්තිමත් භාවයක් සදාකාලිකව ලබන්න හැකියාවක් නැහැ. එතකොට මේ සරල ලෝකේ තියෙන උදාහරණයට වඩා සෑහෙන ගැඹුරකින් කෙනෙක් බොහොම වර්තමාන වශයෙන් දේවල් ඇති වෙලා නැති වෙලා යනකොට බොහොම තියුණු මට්ටමකින් මේ දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි සරලව මේ තරුණ බව සම්බන්ධයෙන් උපමාවක් දුන්නට ඕක විපස්සනා භාවනාවක් හරහා හොඳට සමාහිත හිතකින් මේ වර්තමාන වශයෙන් එළඹෙන අරමුණු කෙනෙක් නිරීක්ෂණය කරනකොට අස්පනා පිට දේවල් වෙනස් වෙනවා දකිනකොට අන්න කෙනෙක්ගේ හිතේ කොහොමද මේ බඳු හරි ඉක්මනට වෙනස් වෙන ධර්මතාවයන් තුලින් අපි සතුටක් බලාපොරොත්තු වෙන්නේ කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි මේ දේවල් වෙනස් වෙන්නේ අපිට කිසිසේත්ම පාලනය කරන්න බැරි ස්වභාවයකින්. ඒ වගේමයි මේවා වෙනස් කරන කෙනෙක් ඇත්තෙත් නැහැ. අපේ අනසකට යටත් වෙන්නෙත් නැහැ. මේවා දිගට පවත්නා වූ සාරයකුත් නැහැ. ඉතින් මේ தත්වයන් තේරෙනකොට ඔන්න තවත් කෙනෙක්ගේ තුල තවත් ප්‍රඥාව වර්ධනය වෙන අනාත්ම ස්වභාවයක් වැටහෙනවා. හැබැයි මේවා සාමාන්‍යයෙන් අපිට පෙන්눔 කරන්නේ නিত্য ස්වභාවයක්, සැප ස්වභාවයක්, ආත්මීය ස්වභාවයක්, සුභ ස්වභාවයක්. නිසා මේවට සාමාන්‍යයෙන් කියනවා සංඥා විපල්ලාසයක් කියලා. ඒ කියන්නේ අපිට එළියට පෙන්නලා තියෙන්නේ ඇත්තටම බොරුවක්. ඇතුලේ අපි ටිකක් විමසලා බලනකොට ප්‍රඥාවක් දියුණු වෙනකොට තමයි මේවා තියෙන සත්‍ය ස්වභාවය හොඳට වැටහෙන්නේ. අන්න ඒ නිසා මේ සංස්කාර ස්වභාවයන් තුල මුසාවක් තියෙන බව, ඒවා ඇත්ත වශයෙන්ම ඇත්ත නොවන බව, ඒවා පෙන්නන දේ ඇත්ත වශයෙන්ම මේවා තුල නොමැති බව කෙනෙකුට ටිකක් ගැඹුරට යනකොට වැටහෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ බඳු වැටහීමක් ආවනම්, අන්නේ යථාභූත ඥාන දර්ශනයක් හිතේ ඇති වුණා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මතාවයක් වශයෙන්ම නිබ්බිදාවක් පහළ වෙනවා. ධර්මතාවයක් වශයෙන්ම හිතේ කලකිරීමක් පහළ වෙනවා. අතහැරීමක් සිද්ධ වෙනවා. ඊළඟට අන්න මේ දකින්න දේවල් ගැන විරාගයක් ඇති වෙලා එපා වීමක් ඇති වෙලා රස නැති වෙලා ගිහිල්ලා රස මැකිලා ගිහිල්ලා රස බොඳ වෙලා ගිහිල්ලා අන්න හිතේ එක්තරා අන්දමක අතහැරිච්ච ගතියක් හිත තමන් එක්කම ඉන්න ගතියක් නිදහස් ස්වභාවයක් අනිශ්චිත ස්වභාවයක් මතුවෙන්න පුළුවන් මෙන්න මේ අනිශ්චිත ස්වභාවය මත පදනම් කරගෙන ඒක ආශ්‍රය කරගෙන තවදුරටත් එතකොට අපි ධම දියුණු කරන්න වෙනවා මෙන්න මේ අනිශ්චිත ස්වභාවය ඒ වගේමයි උපාදාන නොකරන ස්වභාවය නිදහස් ස්වභාවය එක අතත්කින් අපිට සත්‍ය ස්වභාවයක් වශයෙන් පිළිගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සත්‍ය ස්වභාවය අපි මේ හදාගත්ත අමාරුවෙන් මතු කරගත්ත භාවනාවක් කරහා හඳුනාගත්ත මේ සත්‍ය ස්වභාවය තව තව වර්ධනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සත්‍යාදිඨානෝ සත්‍යං අනුරක්ඛේය. මෙන්න මේ සත්‍ය මත පිහිටීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්‍යං අනුරක්ඛේය. ඒක තව තව ආරක්ෂා කරගන්න, හොඳින් ආරක්ෂා කරගන්න, තව තව වර්ධනය කරගන්න. මොකද මේක තමයි හොඳට ඊළඟට අපේ හිතේ හරියට නිකන් gedara වගේ කරගන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ සත්‍යය මට මත පිහිටලා මෙන්න මේ අනිශ්චිත ස්වභාවය තුල පිහිටලා හොඳට මේ නිදහස තුල පිහිටලා මේ විවේකයේ තුල පිහිටලා තව දුරටත් මේ හිතේ තියෙන විවිධාකාර කෙලෙස් දුරු කරන්න විශේෂයෙන්ම අපි මමෙක් වශයෙන් හදාගන්නා ප්‍රතිරූපයක් හදාගන්නා කෙනෙක් හදාගන්නා පුද්ගල ස්වરૂපයක් හදාගන්නා මමත්වයක් හදාගන්නා මෙන්න මේ උපදීන් ටික ටික ප්‍රහාණය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට භවනාවට අපි සමානවට දක්ෂ වෙන්න පුළුවන්. නමුත් අපේ හිතේ මේ අල්ලන ගතිය විවිධාකාර හේතු කාරණා හරහා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන ස්වභාවය හරීම සූක්ෂමයි. අපි එක පැත්තකින් අපිව නිදහස් කරගන්නකොට තවත් පැත්තකින් අපිව අල්ලනවා. තවත් පැත්තකින් අපි අහු වෙනවා. ඒ තරම් මේ හිතේ තියෙන හරි වංචනික ස්වභාවයක් අපි එක පැත්තකින් මේ කැලස් ටික හිතේ දුරු කරන්න හදනකොට තවත් පැත්තකින් අපි අහු වෙලා. නිසා හරීම තියුණු ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා ඒ වගේම බොහොම පැහැදිලි මනසක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඊටාම හොඳ නිහතමානීත්වයක් අවශ්‍ය වෙනවා. මේ තමන්ගේම හිතේ මතුවෙන කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනගෙන ඒ ටික දුරු කරගන්න. ඇත්තටම මට මතකයි ලොකු ස්වාමීන් වහන්සේ ඊටාම ප්‍රබල උපමාවක් මේ සම්බන්ධයෙන් දෙනවා. ඒක හරියට මේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා තමන්ගේම දරුවා මේ වනේ දාලා කොටනවා වගේ වැඩක් කියලා. ඒ තරමට ඊටාම ප්‍රබල කාර්යයක්. මොකද අපි හරි කැමති මම එක්ව හදාගන්න. හිතාගන්න බැරි තරම් විවිධාකාර ක්‍රම හරහා අපි මමෙක්ව හදනවා. පුංචි පුංචි දේවල් වෙන්න පුළුවන් ඒ හරහා අපි මමෙක්ව හදනවා. සාමාන්‍ය ඊට වඩා ප්‍රබල දේවල් වෙන්න පුළුවන් අපි ඒ හරහා මමෙක්ව හදනවා. කෙනෙක්ව හදනවා. ඊටත් තරහා ලොකු දේවල් අපි අල්ලගත්ත දේවල් තියෙනවා. ඒවත් ඉතින් අතහැර ගන්න ඒවා නැවත නැවත මෙනෙහි කර කර අපි කෙනෙක්ව මමෙක්ව හදනවා. නිසා මේ මමෙක් හදනවා කියන එක දැක දැක ප්‍රහාණය කරන එක සෑහෙන්න අමාරු වැඩක්. අපිට සෑහෙන්න හිත වේදනා දෙන දේවල් පවා අපිට දුරු කරන්න සිද්ධ වෙනවා. කොහොමද මේ මම මේ තරම් ආරක්ෂා කරගත්තු දේවල් මේ තරම් මගේ ස්වභාවය මෙන්න මේකයි කියලා රැකගත්තු දේවල් මම ලොකු වටිනකමක් දීපු දේවල් කොහොමද මම දැක දැක හිතින් අයින් කරන්නේ එතකොට ඒක ටික ටික කරන්න වෙනවා ඒක පාඩම කරන කටයුත්තක් නෙමෙයි කෙනෙක් හොඳට පටිසමුපාදයක් තුළ පිහිටියාම හොඳට මෙතන තියෙන්නේ හේතුඵල ධමයක් කියලා ගැඹුරෙන් වටහා ගත්තාම එතකොට මේ කාරණාව ඒ තරම අමාරුත් නැහැ මොකද මෙතන අපි කෙනෙක් පුජ්‍යලයක් කියලා ලොකු මමත්වයකින් ගත්තොත් තමයි මේක අතහැර ගන්න අමාරු නමුත් ටික ටික භාවනාවක් වැඩෙනකොට විපස්සනාවක් වැඩෙනකොට කෙනෙක් තේරුම් ගන්නවා මෙතන තියෙන්නේ මේ ධාතු ස්වභාවයක් මෙතන තියෙන්නේ ආයතන ස්වභාවයක් ස්කන්ධ ස්වභාවයක් ඒ හැම දෙයක්ම විවිධාකාර හේතුන් මතයි ක්‍රියාත්මක වෙන්නේ මේ හේතුන්ට මට කිසිම හේතුන් සම්බන්ධයෙන් මට කිසිම පාලනයක් නැහැ ඒ නිසා මේක මට අයිති දෙයක් නෙමෙයි මෙතන තියෙන හුදු හේතුඵල ධමයක් කියලා අන්න කෙනෙක් නැවත නැවත මේ ධම ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න හොඳින් මේ හේතුඵල ධහම තුල හික්මෙන්න හික්මෙන්න ඒක නැවත නැවත ප්‍රතිපදාවක් තුලින්ම තහවුරු වෙන්න තහවුරු වෙන්න අන්න එක පැත්තකින් ධහමට ඉඩ දෙන්න ගතියක් අතහැරලා දාන ගතියක් හිතේ මතුවෙන්න පුළුවන්. ඒතකොට ටික ටික තමයි එතකොට මේ තමන්වම දැක දැක එතන එතන මම හදද්දි එතන එතන පුද්ගලයේ ප්‍රතිරූපයක් හදද්දි දැක දැක තමයි එතකොට එකක් ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හතරවෙනි කාරණාව වශයෙන් පෙන්නනවා උපසමාදිඨානෝ. උපසමාදිඨානෝ කියන්නේ මෙන්න මේ ශාන්ත භාවයක් තුල පිහිටන්න කියන කාරණාව. ඒ ශාන්ත භාවයක් තුල පිහිටීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්තිමේවසෝ සික්ඛේය. මෙන්න මේ ශාන්ත භාවයේ තුලම හික්මෙන්න කියලා කියනවා. ඒතර මොකද්ද මේ ශාන්ත භාවය? මේ හතරවෙනි සිතේ පිහිටීම වශයෙන් ඒතර මේ ශාන්ත භාවයේ තුලම හිත පිහිටුවා ගන්න කියලා කියනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ තස්සේව කෝපන පුබ්බේව අවිද්දසුනෝ අවිද්දසුනෝ අවිජ්ජා හෝති චන්தோ සරාගෝ ස්වාස පහිනෝ හෝති උච්චින්න මූලෝ තාලාවත්තු කතෝ අනභාව කතෝ ආයතින් අනුපාද ධම්මෝ මේ විදිහට ඉතින් විස්තර වෙනවා මේ අපේ හිතේ කාලාන්තරයක් තිස්සේ තිබුණා නම් ලෝභ සහගත ස්වභාවයක් ලෝභයක් අවිද්‍යාවක් තිබුණා නම් අන්න ඒක ටික ටික ටික ප්‍රහාණය කරලා දානවා ඒ වගේමයි මේ හිතේ තිබුණා නම් යම්කිසි ආඝාතයක් වෛරයක් ද්වේෂයක් අන්න ඒක ටික ටික දුරු කරලා දානවා ඒ වගේම මේ හිතේ තිබුණා නම් යම්කිසි අවිද්‍යාවක් මෝහයක් අන්නේ අවිද්‍යාව ඒ මෝහය සම්පූර්ණයෙන්ම ටික ටික දුරු කළා දානවා. එතකොට මේ රාග ద్వේෂ මෝහයන් සම්පූර්ණයෙන්ම ටික ටික කියන්නේ ටික ටික දුරු කරලා දුරු කරලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියලා ඒ නිවන් සාක්ෂාත් කර ගැනීම අරහත්ත්වයටපත් වීම තමයි මෙතෙන්දී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. කියන්නේ රාග ద్వේෂ මෝහයන්ට ඉන්න ඉඩ නොදී ටික ටික අන්න රාග ద్వේෂ මෝහයන් ප්‍රහාණය කරන්න රාග ద్వේෂ මෝහයන්ට තැන දෙන්නේ නැතුව රාග ద్వේෂ මෝහයන්ට හිත අරක් ගන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් හිත ශාන්තව තියාගන්න. පුළුවන් තරම් හිත විවේකීව තියාගන්න. පුළුවන් තරම් හිත නිකලෙස්ව තියාගන්න. කියන කාරණාව තමයි මේ සම්තිමේවසෝ සික්ඛේය. ශාන්ත බව තුලම කෙනෙක් හික්මෙනවා කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. එතකොට පින්වත්නි මෙතන බුදුරජාන් වහන්සේ ඔය හිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් හිතේ රාග ద్వේෂ මෝහයන් දුරු කිරීම සම්බන්ධයෙන් හරිම ප්‍රබලව අපිට දේශනා කළා තියෙනවා. එක සූත්‍රයක් හම්බ වෙනවා ဒုတိ ය ගද්දුල බද්ද සූත්‍රය කියලා. කන්ද සංයුත්තේදී බුදුරජාන් වහන්සේ කියනවා මේ සංසාරයක් පුරාවට හිතා ගන්න බැරි තරම් මේ අනාදිමත් කාලයක ඉඳන් මේ අවිද්‍යා නිවරණයෙන් වැසිලා මේ තණ්හා සංයෝජනයෙන් බැඳිලා මේ සත්වයෝ මේ සංසාරේ ඉපදිපිදි මෙරි මෙරි ගමන් කරනවා. මේකේ මුලක් හොයාගන්න බෑ. අපි හිතුවොත් මේ සංසාර ගමන පටන් අරන් තියෙන්නේ ආත්ම භාව 100කට පෙරයි කියලා ඒක වැරදි. ආත්ම භාව 1000කට පෙරයි කියලා හිතුවොත් ඒකත් වැරදි. ආත්ම භාව අපි තුමු කෝටියකට පෙරයි කියලා හිතුවොත් ඒකත් වැරදි. බුදුරජාන් වහන්සේ කියනවා මේ සංසාර ගමනේ මුලක් දකින්න බෑ කියලා. මොකද මේ අවිද්‍යා නීවරණයෙන් වැහිලා ඒ වගේමයි තණ්හා සංයෝජනයෙන් බැඳිලා තණ්හාවෙන් බැඳිලා යන ගමනක් මෙතන තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් සහායකයෙක් අරගෙන යනවා නැත්නම් අපි අතවැසියෙක් අරගෙන යනවා සමාලාවට අපි කැමති කෙනෙක් අරගෙන යනවා මේ ජීවිතවලදී. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා තමන්ට මේ සංසාරේ සැරිසරද්දී තමන් සහායට අරන් ගිහිලා තියෙන්නේ. තමන්ගේ සහායකයා කරගෙන තියෙන්නේ වෙන මොකක්වත් නෙමේ තණ්හාවයි කියලා. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. ඉත්ත භාව අඤ්‍යතා භාවං සංසාරං නාති වත්තති. මේ තණ්හාව දෙවන්න කරගෙන තණ්හාව සහායකයා කරගෙන තමයි මේ දීර්ඝ වූ සංසාරයේ මේ සත්‍යව සැරිසරන්නේ. ඒකට පින්වත්නි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒකට මේ තණ්හාව පෝෂණය කරන ස්වභාවයක් තමයි අපි සාමාන්‍යයෙන් ඉෂ්ට කරන්නේ. ඒකට තණ්හාවම දෙවන්න කරගෙන තමයි අපි මේ සංසාරේ සැරිසරලා තියෙන්නේ. ඒ නිසා අපේ හිත් තුළින් මේ තණ්හාව දුරු කිරීම, අවිද්‍යාව දුරු කිරීම කියන එක ටික ටික ප්‍රඥාවක් අවදි කර ගනිමින් තමයි කරන්න තියෙන්නේ. අන්න බුදුන් සරණ ගිහිල්ලා, දහම් සරණ ගිහිල්ලා, සංඝන් සරණ ගිහිල්ලා ප්‍රතිපදාවක් හරහා තමයි එතකොට මේ කෙලෙස් දුරු කරන මාර්ගයකට අපි අවතීර්ණ වෙන්නේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා අබින්හං සකංචිත්තං පච්චවෙක්කි තබ්බං නිතර නිතර මේ හිත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. මේ හිතට අවවාද කරගන්න දීගරත්තං ඉදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝසේන මෝහේනාති දීර්ඝ කාලයක් තිස්සේ අනාදිමත් කාලයක් තිස්සේ මේ හිත කෙලෙසුණා මේ හිත අපවිත්‍ර වුණා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කියලා අන්න විටින් විට මතක් කරලා දෙන්න කියනවා. කියන්නේ අපි සංසාරේ සැරිසරද්දී මේක නිරන්තරයෙන්ම රාගයෙන් කෙලෙසුණා. මේ හිත නිරන්තරයෙන්ම ද්වේෂයෙන් කෙලෙසුණා. මේ හිත නිරන්තරයෙන්ම මෝහයෙන් කෙලෙසුණා. කියලා මතක් කරලා දෙන්න කියනවා. දැන් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවක අපිට මේ කාරණාවන් හිතන්න පුළුවන් නම් අපිට මේ කාරණාවන් නිතර මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න අපේ හිතේ එක්තරා අන්දමකින් පෙළ ගැස්වීමක් ඇති වේවි. අදිෂ්ඨානයක් ඇති වේවි. අඩුතරමින් මේ භවයේදීවත් මගේ තිබුණට වඩා රාගෙ මම පොඩ්ඩක් හරි අඩු කරගන්න ඕනේ. තිබුණට වඩා මේ හිතේ ද්වේෂය පොඩ්ඩක් හරි මම අඩු කරගන්න ඕනේ. තිබුණට වඩා මේ හිතේ මෝහය පොඩ්ඩක් හරි මම අඩු කරගන්න ඕනේ. කියලා අපිට පොඩි හරි අදිෂ්ඨානයක් චිත්තුප්පාදයක් ඇති කරගන්න අවස්ථාව තියෙනවා. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ කියන අන්දමින් විටින් විට අපි දිහාම හැරිලා අපි මේ හිතේ අදහසක් ඇති කරගත්තා. අබික්කනං සකං චිත්තං පච්චවෙක්කිතබ්බං දීගරත්තං ඉදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝසේන මෝහේනාති ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti චිත්ත වෝදානා සත්තා විසුද්ධಂತಿ මෙන්න මේ මහණෙනි මේ සිත අපිරිසුදු වීමෙන් සිත කෙලසීමෙන්මයි සත්වය අපිරිසුදු වෙන්නේ. ඒ වගේමයි සිත පිරිසුදු වීමෙන්මයි සත්වය පිරිසුදු වෙන්නේ. ඒ නිසා කෙනෙක්ගේ පිරිසුදු බවට අපිරිසුදු බවට මූල හේතුව වෙන්නේ මේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහයන්. ඉතින් ඒ කාලේ ඇත්තරම බුදුරජාන් වහන්සේගේ කාලෙදී ඔය බ්‍රාහ්මණයෝ විවිධාකාර ව්‍රත සමාදන් වෙලා ඔය ගංගා නදියේ ගිලිලා උත්සාහයක් දැරුවා මේ කය හොදලා කය ස්නානය කළා මේ කෙලෙස් දුරු කරන්න. කෙලෙස් සෝදා හරින්න. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වුවා මේ කිසිම ක්‍රමයකින් ඉබඳු මේ බාහිර අපි ඇඳුම් පැළඳුම් පවිත්‍ර කරගත්තා කියලා මේ කය ස්නානය කරගත්තා කියලා කෙලෙස් දුර නැහැ. මේ කෙලෙස් දුර නම් ඔන්න ප්‍රතිපදාවකේ දෙන්න ඕනේ. හැබැයි මතක් කරලා දෙනවා මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කාලාන්තරයක් තිස්සේ අනාදිමත් කාලයක් තිස්සේ මේ හිත කෙලෙසලයි තියෙන්නේ. ඒ හින්දා අපිට මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේදී අපිට අවස්ථාවක් තියෙනවා. එක පැත්තෙන් අපිට මඟ පෙන්වීමක් කරගන්න අපිට එක්තරා අන්දමක ධෛර්යයක්, වීරයක් ඇති කරගන්න වැදගත් වෙනවා, අවශ්‍ය වෙනවා. කොහොම හරි මේ ජීවිතේදී යම් හෝ පමණකින් මේ කෙලෙස් ටික අඩු තරමින් අඩු කරගන්න හෝ හැකිනම් සම්පූර්ණයෙන්ම දුරු කරගන්න. ඒ නිසා පින්වත්නි මෙතන මේ උපසමාදිඨානෝ කියන තැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ හිතේ කෙලෙස් ටික ටික දැන් දුරු කරගන්න. පුලුවන් තරම් හිත නිකෙලෙස්ව පවත්වා ගැනීම සඳහා උත්සාහත් වෙන්න. එතකොට අපි කෙනෙක් ප්‍රතිපදාවක් කරහා භාවනාවක යෙදෙලා අපි අර කතා කරපු ක්‍රමානුකූලව හිතේ අනිසිත භාවයකට නැත්තම් නිදහස් භාවයකට ඒ වගේම මොහකටවත් ඇලිච්ච නැති ස්වභාවයකට හිත ගත්තනම් අන්න ඒ බඳු හිත අපිටම කෙටි කාලයකට හෝ නිකලෙස්ව පවත්වා ගන්න අවස්ථාව තියෙනවා. ඒකයි අපි මීට කලිනුත් මතක් කරේ සනිමිත්තා භික්කවේ uppajjati papaka akusala dhamma no animitta. මහණෙනි මේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ හැමතිස්සෙම මේ නිමිති ඇසුරු කරමින්. එහෙනම් යම්කිසි හිතක් නිමිති ඇසුරු නොකර අනිමිත ස්වභාවයක ශුන්්‍යත ස්වභාවයක අපනිත ස්වභාවයක සුළු හෝ වෙලාවක් පවත්වන්න පුළුවන් නම් අපිට තේරුම් ගන්න තියෙන්නේ අන්නේ සුළු වෙලාවේ මේ හිත පවිත්‍රයි. මේ හිත කෙලසුන්ගෙන් තොරයි. රාග ద్వේෂ මෝහයන්ගෙන් තොරයි. එහෙනම් අපි ඉබඳු ස්වභාවයක් අගය කරන්න, ඉබඳු ස්වභාවයකට වටිනකමක් දෙන්න මේකයි මේ භාග්‍යවතුන් වහන්සේ නිවරදි වූ සිතක් නැත්නම් පවිත්‍ර වූ සිතක් කෙලසුන්ගෙන් තොර වූ සිතක් කියලා පෙන්ලා දුන්නේ කියලා තේරුම් ගන්න ටිකක් උත්සාහත් වෙන්න වෙනවා. මොකද මේ හිතේ ඒ හිත ඇත්තටම අපිට තේරෙන්නේ නැහැ ඒකේ තියෙන වටිනකම. ඒ හිතේ තියෙන රාග ద్వේෂයන්ගෙන් දුරූ ගතිය අපිට ඇත්තටම තේරෙන්නේ නැහැ. අපිට ඇත්තටම තේරෙන්නේ හරිම ඒකාකාරී කිසිම වැදගම්මකට නැති ස්වභාවයක් කියලා. ඒ නිසා අපි ටිකක් කාලාන්තරයක් තිස්සේ මේ ධහම ප්‍රගුණ කරන්න වෙනවා. විපස්සනාව වඩන්න වෙනවා. අපිට මේ අපි ස්පර්ශ කරන දේවල් වල වටිනකමවත් තේරෙන්න. ඒ තරම් එක පැත්තකින් බැලුවම හරි ගැඹුරක් තියෙනවා. මොකද අපි පොතින් පතෙන් බලපු පමණින් තර්කයෙන් වටහාගත්ත පමණින් මේ දේවල් අපිට තේරෙන්නේ අපි අපි වශයෙන්ම මේ හිතේ දහම ප්‍රගුණ කළා. ඒ දේවල් අපි අපිම යම් පමණක බහුලීකృత කළා තමයි මේවායේ තියෙන වටිනකම තේරුම් ගන්න වෙන්නේ. නිසා අපි ඇත්තරම වටිනකම් දෙන්නේ අපේ හිතේ මමත්වයක් වැඩෙනවා අපේ හිතේ මොනාහරි ක්ලේශයක් වැඩෙනවා අපේ හිතේ ලොකු මාන්නයක් වැඩෙනවා කෙනෙක් ප්‍රතිරූපයක් හදනවා නම් අන්න අපි ඒ දේවල් වලට වටනකමක් දෙනවා. නමුත් මෙතන තියෙන මේ නිකලේ ස්වභාවයක් හරහා කිසිසේත්ම මමෙක් හදන්නේ කිසිසේත්ම ආත්ම ස්වභාවයක් ප්‍රතිරූපයක් හදන්නේ ඒ හින්දා අපේ කෙලෙස් බරිත හිතෙන් මෙබඳු ස්වභාවයකට කිසිම වටිනකමක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි බුදුන් සරණ ගිහිල්ලා, දහම් සරණ ගිහිල්ලා, සංඝුන් සරණ ගිහිල්ලා තමයි විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන් මෙබඳු ස්වභාවයක් කාලාන්තරයක් තිස්සේ ප්‍රගුණ කරන්න වෙන්නේ. කාලාන්තරයක් තිස්සේ ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න අන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ සම්තිමේව සෝසික්ඛේය අන්න පුළුවන් තරම් මේ ශාන්තෝ ස්වභාවයක් හිත තුළ හිත පවත්වන්න, නිකලෙස් ස්වභාවයක් තුළ හිත පවත්වන්න, අනිසිත ස්වභාවයක් තුළ හිත පවත්වන්න, පවත්වන්න පවත්වන්න අන්න මේ හිතේ කෙලෙස් ටික ටික දුර වෙලා යනවා. ඒකයි අපි ඊයේත් අර මතක් කරගත්තේ චූලසුඤ්ඤත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අර අනිමිත ස්වභාවයක හිත පවත්වනකොට ටික ටික ටික ටික අන්න කාමාශ්‍රවෙනුත් මේ හිත මිදෙනවා ඊළඟට භවආශ්‍රවෙනුත් මේ හිත මිදෙනවා අවිජ්ජාශ්‍රවෙනුත් මේ හිත මිදෙනවා අන්න ටික ටික තමයි ඉතින් මේ ආශ්‍රවයන් ඡය කරන්න තියෙන්නේ. මේක මේ දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. මේක එක පැත්තකින් බැලුවාම ලකුවට අපිට පාලනය කරන්නත් පුළුවන් දෙයක් නෙමෙයි. හේතුඵල දහමක් අනුව ක්‍රමානුකූලව වැඩෙන දෙයක් මෙතන තියෙන්නේ. අපි අර බුදුරජාන් වහන්සේ පෙන්නවා වගේ හොඳට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් හොඳින් දියුණු කරගත්තා හරියට අර කිකිලි Tamange bitter ටික හොඳට උණුසුම් කරා නම් වෙන එහෙම හේදුවන් නැතුව හොඳට ඒ උණුසුම සැපෙවුණා නම් අන්න දන්නේම නැතුව එයාගේ පැටව් ටික නියසිලින් ඇනලා හරි නැත්තම් මුවතුඩින් ඇනලා හරි ඔන්න මේ එළියට එනවා එයා බලාපොරොත්තු වුණත් නැතත්. නිසා පින්වත්නි අපිට තියෙන්නේ මේ හේතුන් ටික සම්පාදනය කරන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා තස්මා එවං සමන්නාගතෝ බික්කු ඉමිනා පරමේන උපසමාදිඨානේන සමන්නාගතෝ හෝති. යම්සි කෙනෙක් මේ විදිහට රාගදේශ මොහයන් දුරු කරගත්තනම් අන්න එයා තමයි මේ ශ්‍රේෂ්ඨ වූ මේ කෙලෙස් සංසිඳීමේහි නිරත වෙලා ඉන්නේ. ඒසෝ හි බික්කු පරමෝ අරියෝ උපසමෝ යදිදං රාග දෝෂ මෝහානං උපසමෝ. ඉනිසා බුදුරයන් වහන්සේ මේ කොටස අවසන් කරමින් මේ බුක්කුසාති සාවිනාසිට කියනවා මෙන්න මේක තමයි පරමෝ ශ්‍රේෂ්ඨ වූ ආර්ය වූ සංසිඳීම මොකද්ද මේ රාග ద్వේෂ මෝහයන්ගෙන් හිතේ සංසිඳීම. ඒතකොට රාග ద్వේෂ මෝහයන් සම්පූර්ණයෙන් අපේ හිත දුරු කරගත්තා නම් අන්න ඒක තමයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ශ්‍රේෂ්ඨ වූ ගූප සමය. ඊළඟට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හතරාකාර වූ හිතේ පිහිටීම් මේ පුකුසාති ස්වාමීන් වහන්සේට දේශනා කළා. තව පැත්තකට පුකුසාති ස්වාමීන් වහන්සේගේ අවධානය යොමු කරනවා. මොකද්ද පැත්ත? ඒක තමයි මම මාතෘකා වශයෙන් තියාගත්තේ. බුදුරජාන් වහන්සේ කියනවා යත්තටිතං මඤ්ඤුස්සවා නප්පවත්තಂತಿ. මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්තම අපවත්තමානේ මුනි සන්තෝති උච්චති. මෙන්න මේ අපි කතා කරපු ඒ හතරාකාර හිතේ පිහිටීම් වල ඇසුරෙන් යම්ස කෙනෙක් මේ හිතේ විවිධාකාර මඤ්ඤණාවන් ඇසුරු කරන්නේ නැද්ද? විවිධාකාර මඤ්ඤණාවන් දුරු කරනවද? අන්න ඒ මඤ්ඤණාවන්ගෙන් දුරු වූ මඤ්ඤණාවන්ගෙන් තොර වූ ඒ මුනිවරයාටම ශාන්ත වූ මුනිවරයෙක් කියලා කියනවා. මුනි සන්තෝති උච්චති. මේ මුනි සන්තෝ කියලා කියන්නේ ශාන්ත වූ මුනිවරයා කියන්නේ රහතන් වහන්සේට. එතකොට බුදුරජාන් වහන්සේ තවත් සූක්ෂම පැත්තක් මේ පුක්කුසාදි ස්වාමීන් වහන්සේට පෙන්ලා දෙනවා. අන්න අර හතරාකාර හිතේ පිහිටීම් වල ඇසුරෙන් හතරාකාර මේ සිතේ පිහිටීම් ඇසුරු කරමින් ඒවා තුල වර්ධනය වෙමින් පුළුවන් තරම් උත්සාහත් වෙන්න කියනවා මේ හිතේ තියෙන මඤ්ඤණාවන් දුරු කරගන්න. මේ හිතේ තියෙන මඤ්ඤණාවන් ගැන හරි රසවත් සිද්ධියක් වාර්තා වෙනවා බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා හරි ලස්සන සිද්ධියක්. මේ හුඟා කිස්සර කාලේ මේ දෙවියොත් අසුරයොත් අතර ලොකු යුද්ධයක් තිබිලා තියෙනවා. දැන් මේ දෙවියොත් අසුරයොත් අතර තිබිච්ච මේ මහා සංග්‍රාමේදී අසුරයෝ පරාජය වෙනවා දෙවියෝ ජයග්‍රහණය ලබනවා. දැන් මොකද වෙන්නේ? අසුරයන්ගේ ප්‍රධානිය වෙලා ඉඳලා තියෙන වේපචිත්ති කියලා අසුරයෙක්. දැන් මේ වේපචිත්ති කියන අසුරේන්ද්‍රයව බැඳගෙන එනවා දෙවියෝ. දෙවියෝ ඇවිල්ලා දැන් ඔන්න පස්පොලකින් බැඳලා මේ අසුරේන්ද්‍රයව දැන් තැම්පත් කරලා තියෙනවා. දැන් මේ බැඳීමේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම්කිසි අවස්ථාවකදී මේ වේපචිත්ති අසුරේන්ද්‍රයාට හිතුනොත් මේ දෙවියෝ හරිම ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි මම ඒ හින්සා අසුර පුරයට යන්නේ නැතුව දෙවියොත් එක්ක මෙහෙම නවතිනවා කියලා හිතුවොත් අන්න මේ බැම්ම ලිහිල් වෙනවයි කියනවා. හැබැයි යම් වෙලාවක හිතුනොත් මේ දෙවියෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි මම කොහොම හරි මේ දෙවියන්ගෙන් අත මිදලා මම අසුර පුරයටම යන්න ඕනේ කියලා හිතුනොත් ඔන්න බැම්ම තද වෙනවයි කියලා කියනවා. දැන් පින්වත්නි බුදුරජාන් වහන්සේ පෙන්නන බැම්ම එතකොට මේ දෙවියෝ අසුරයන්ව බැඳලා දාලා තියෙන බැම්ම මේ යකඩ ධම්මලකින්වත් එහෙම නැත්නම් මේ මොනා හරි වෙනත් වේවැලකින්වත් බැඳපු බැඳීමක් නෙමෙයි. ඒක මේ අසුරේන්ද්‍රයාගේ හිතේම තියෙන බැම්මක්. ඒකෙන් දෙවියන්ගේ ආශ්චර්යයෙන් වෙන්න ඇති. නමුත් ඒක මේ අසුරේන්ද්‍රයාගේ හිතේ තියෙන බැඳීමක් කරහායි එයාගේ බැම්ම තද වෙන්නේ. එයා වෙන ආකාරයකට හිතුවොත් මේ බැම්ම ලිහිල් වෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ මෙන්න මේ වගේ හරිම සූක්ෂමයි මේ වේපචිත්තේ අසුරේන්ද්‍රව ඒ බැඳලා තීච්ච බැඳිල්ල. මහණෙනි මීට වඩා හරිම සූක්ෂමයි මේ මායාගේ බැඳීම. මෙන්න මේ මාර බැම්ම මාර බැඳීම මේ අසුරේන්ද්‍රයාගේ බැඳිල්ලටත් වඩා සූක්ෂමයි කියලා කියනවා. මේකේ සූක්ෂම භාවය බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ කියනවා අස්මීති භික්කවේ මඤ්ඤිත මේතං. ඒ කියන්නේ මම වෙමි කියලා හිතුවොත් කවුරුත් නැත්නම් මම ඉන්නවා කියලා හිතුවොත් මෙන්න මේකත් මඤ්ඤණාවක් කියලා කියනවා. අහං අයං අහං අස්මීති මඤ්ඤිත මේතං මේ මම වෙමි කියලා අපි අපි හිතමු අපේ ශරීරය දිහා බලලා මේ ඉන්නේ මම කියලා හිතුවොත් අන්න ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා ඊළඟට භවිස්සanti මඤ්ඤිත මේතං මේ කියන්නේ මම ඉස්සරහට ඉන්නවා මම හිට ඉන්නවා මම හිට යනවා මම හිට ගෙදර යනවා වැඩසටහන ඉවර වෙලා යනවා අන්න ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා ඊළඟට න භවිස්සන්ති මඤ්ඤිතමේතා. මම එහෙම නැහැ. මම දැන් නැහැ කියලා හිතුවොත් ඒත් මඤ්ඤණාවක් කියලා කියනවා. මඤ්ඤණාවන් කියලා කියන්නේ මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් මුල් කරගෙන මේ හිතේ හටගන්නා හැඟීම්. මේ හිතේ හටගන්නා ස්වභාවයක්. හිතේ යම්කිසි සිතුවිලි ධාරාවක් පහළ වෙනවා නම්, සිතුවිල්ලක් පහළ වෙනවා නම් මම මුල් කරගෙන. අන්න ඒ හැම දෙයක්ම බුදුරජාන් වහන්සේ කියනවා මේක මේ මඤ්ඤණාවක්. මේක මේ තණ්හා දිට්ටි මාන හරහා ආපු ස්වභාවයක්. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා මඤ්ඤමානෝ භික්ඛවේ බද්දෝ මාරස්ස මේ යම්ස කෙනෙක් මේ විදිහට මේ මමෙක් මුල් කරගෙන හිතේ හැඟීම් පහල කරගන්නවා නම් මාර බැම්මෙන් බැඳිලායි ඉන්නේ අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ යම්ස කෙනෙක් මෙබඳු මඤ්ඤනාවන් හිතේ ඇති කරගන්නේ නැත්තම් අන්න එයා මාන බැම්මෙන් මිදිලයි ඉන්නේ. එතකොට පින්වත්නි මේක හරිම සූක්ෂමයි. මොකද අපි හිතන්නෙම මමයා අල්ලගෙන. මොකද මම ඉන්නවා දැන් මම කතා කරනවා. මම මේ බන කියනවා. මේ පිංගුතුන් බණ අහනවා. මම බණ අහනවා. එතකොට මේ හැම තැනම අපි මමෙක් ඇතුළත් කරගෙන තමයි අපි හිතන්නේ. එතකොට මේ විදිහට අපි මමෙක් ඇතුළත් කරගෙන හිතනවා කියන එකෙන් තොරව හිතනවා කීමක් හිතාගන්න බැරි තරම් හරි සූක්ෂමයි. ඉතින් ඒකයි මේ බුදුරජාන් වහන්සේ කියන්නේ අර වේපචිත්ති අසුරේන්ද්‍රව බැඳපු බැම්මලත් වඩා හරි සූක්ෂමයි මේ මාර බැම්ම. එතකොට මේ මඤ්ඤණාවන්ගෙන් හිත මුදවා ගැනීම කියන එක අන්න මේ පුක්කුසාති ස්වාමින් වහන්සේගේ හිත සෑහෙන්න සූක්ෂම වුණාට පස්සේ ප්‍රඥාවේ සෑහෙන්න ප්‍රබල මට්ටමකට වැඩුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙන්නේ. ඒ නිසා මේ පිංගුතුන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේවා මට තේරෙන්නේ නැහැ. මේවා මම කොහොමද අයින් කරන්නේ කියලා ඉතින් අපි කලබල වෙන්න දෙයක් නැහැ. මොකද මේ බුදු කෙනෙක් මේ තමන්ගේ ඉදිරියේ ඉන්න තමන්ගේ ශ්‍රාවකයාගේ හිතේ මේ ධර්මතාවයන්ගේ ප්‍රගුණ වෙන මට්ටම බලබලා තමයි මේ ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපිට මේක තාම නොවැටුණා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. කවදා හෝ අපේ හිතෙත් හොඳට මේ ධහම ප්‍රගුණ වුණාම මෙන්න මේ සූක්ෂම ස්වභාවයන් අපිටත් වැටහෙවි. එතකොට පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ මඤ්ඤණාවන් කියන එක හරි භයානකයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මඤ්ඤිතම් බික්කු රෝගෝ. මහණෙනි මේ මඤ්ඤණාවන් කියන එක හරි ලෙඩක්. මඤ්ඤිතං ගණ්ඩෝ මේක හරියට නිකන් gediyak, gaduwak. මඤ්ඤිතං සල්ලං මෙන්න මේ විදිහට හිතන එක හරියට උලක්. තස්මාතිහ බික්කවේ අමඤ්ඤමානින චේතසා විහෙරිස්සාමාති එවං හිවෝ භික්කවේ සික්කිතබ්බන්ති ඒ නිසා මහණෙනි මේ මඤ්ඤණා නොකරන සිතකින් මම ජීවත් වෙන්න ඕනේ කියලා හික්මෙන්න කියලා කියනවා. ඒ කියන්නේ අපිට පුළුවන් නම් එතකොට මෙන්න කටයුත්තක් තියෙනවා කරන්න. අර වැරදි විදිහට මමෙක් මුල් කරගත්ත මම කේන්ද්‍ර කරගත්ත විදිහට හිතන්නේ නැතුව හිත හික්මවා ගන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට මේකෙම බුදුරජාන් වහන්සේ කියනවා සබ්බ මඤ්ඤිතානන්තේව සමතික්කමා මුනිසන්තෝති උච්චති ඒ කියන්නේ යම්සි ක්‍රමයකට අපි තුමු හොඳට භාවනාවක් වඩලා මේ විදිහට ටික ටික ටික හිත හඳුනාගෙන හිතේ හටගන්නා මෙබඳු ස්වභාවයන් තේරුම් අරගෙන හිත තැම්පත් කරගෙන හිතේ රාගදේශයන් යම් පමණින් හෝ යටපත් කරගෙන ඔන්න හිත ශාන්ත ස්වභාවයක පවත්වනවා නම් අන්න එයාටම තමයි ශාන්ත වූ මුනිවරයෙක් කියලා කියන්නේ. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ විශේෂයෙන්ම විපස්සනා භාවනාවකයේ දෙන පිරිසක් නම් සාමාන්‍යයෙන් අපේ මේ හිත ඉබාගාතේ යන ගතිය පුළුවන් තරම් වළක්ව ගන්න අපි උත්සාහත් විය යුතුමයි. ඒ කියන්නේ මේ අපේ හිත හරි කැමති දේවල් හිත හිතා ඉන්න. වැඩක් නැත්තම් ඉතින් අපි අයිනකට වෙලා මොනා හරි කල්පනා කරකට කල්පනා කර කර ඒව ඔස්සේ කතන්දර ගොත ගොතා කතන්දර ගොත ගොතා ඉන්න හරි කැමති. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිහිටලා අපිට කරන්න තියෙන්නේ. ඒ බඳු ඒ හිත අතෝරක් නැතුව හිතනකොට අතෝරක් නැතුව හිත දොඩමළු වෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ දොඩමලු වීමෙන් මේ ඇතුලේ කතාවෙන් මට ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ. මේක තමයි මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ ප්‍රපංච ස්වභාවය. මේ ප්‍රපංචයන්ගෙන් මේ හිත මුදව ගන්න සිද්ධ වෙනවා. කියලා තමයි අන්න ටික ටිකක් අර ගොරෝසු මට්ටම් අපි කඩා ගන්න සිද්ධ වෙන්නේ. ඒ ගොරෝසු මට්ටම් ටික කඩාගත්තට පස්සේ තමයි අන්න විතර්ක මට්ටමක් හම්බ වෙන්නේ. විතර්ක හරහා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මේ විදිහට අර ධම්මේ පෙන්නන තමන්ට අවැඩදායි විතර්ක අන්න ටික ටික අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. ඒවත් අයින් කරලා ඒ තට්ටුවත් කඩාගත්තට පස්සේ තමයි මෙන්න මේ වගේ ඊටාම සූක්ෂම මට්ටමේ අර උපදි මට්ටමක් අහුවෙන්නේ මේ මමෙක් හදන හැටි. මේ මමෙක් හදන හැටි යන්න එතකොට දැක දැක කොහොමද මේ මඤ්ඤණාවන් ඉදිරිපත් වෙන්නේ? මමෙක් මුල් කරගෙන කොහොමද මේ හිතේ සිතුවිලි ධාරාවන් ක්‍රියාත්මක වෙන්නේ? ඊටාම ශාන්ත ස්වභාවයක හිත තියෙනවා. හැබැයි ඔන්න නැවතත් ඔන්න මඤ්ඤණාවක් ඉදිරියට එනවා. මමයා මුල් කරගත්ත හැඟීමක් ඉස්සරහට එනවා. අන්න ඒක තේරුම් ගත්තා අන්න බුද්ධ වචනේ පිහිටලා නැත්තම් බුදුරජාන් වහන්සේ අවවාදයේ පිහිටලා ඒකට යන්න හරිනව නැවතත් අන්න හිත නිදහස් ස්වභාවයකට විවේක ස්වභාවයකට ගන්න ගන්නවා. ඉතින් මේ බඳු ප්‍රතිපදාවක් හරහා තමයි අපිට කෙසේ හෝ ටික ටික ටික මේ මඤ්ඤණාවන්ගෙන් තොර වූ හිතක් පවත් පැවැත්වීම සඳහා උත්සාහත් වෙන්න තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ ස්ථාන හතරේ පිට පිහිටුවමින් ඒ කියන්නේ පඤ්ඤාදිඨානෝ කියන මට්ටමේ ඊළඟට චාගාදිඨානෝ කියන සච්චාදිඨානෝ කියන මට්ටමේ චාගාදිඨානෝ කියන මට්ටමේ ඊළඟට උපසමාදිඨානෝ කියන මට්ටමේ ඒ කියන්නේ හොඳට මේ ප්‍රඥාව වර්ධනය කිරීම සඳහා අපි උත්සාහත් විය යුතුයි ඊළඟට මේ ප්‍රඥාව වර්ධනය වීම හරහා අපේ හිතේ ඇති වුණා නම් යම්කිසි නිකලෙස් ස්වභාවයක් අන්න ඒ තුල ඒ ස්වභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අපිට උත්සාහත් විය යුතුයි ඊළඟට තවදුරටත් මේ හිතේ තියෙන කෙලෙස් අර මමත්වයන් නැත්නම් උපදීන් දුරු කර ගැනීම සඳහා උත්සාහත් විය යුතුයි අන්න ඒවා දුරු කරද්දී තමයි අන්න හිතේ ශාන්ත භාවයක් ඇති වෙන්නේ. අන්නේ ශාන්ත භාවය තව තව ආරක්ෂා කරගනිමින් රාග ద్వේෂ මෝහයන්ට ඒ ශාන්ත ස්වභාවය කෙලසන්න ඉඩ නොදී අන්න කටයුතු කරන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ හතර ආකාරයක හිතේ පිහිටීම් කෙනෙක් ඇසුරු කරනවා නම් අන්න ඒ හතර ආකාරයේ හැසුරු කිරීම හරහා තමයි අන්න මේ මඤ්ඤණාවන් ටික ටික දුරු කරගන්න හම්බ වෙන්නේ. යත්තටිතං මඤ්ඤුස්සවා නප්පවත්තಂತಿ මඤ්ඤුස්සවේ කෝපන අපවත්තමානේ මුනිසන්තෝති වොච්චති. අන්න අර කලින් කතා කරපු අර අදිෂ්ඨාන හතරේ හිතේ පිහිටීම් හතරේ හොඳින් පිහිටා සිටිමින් ඒ පිහිටීම් හතර හොඳින් ඇසුරු කරමින් අන්න කෙනෙක් මේ හිතේ මතුවෙන විවිධාකාරමේ මමත්වයේ මුල් කරගත්ත හැඟීම් දුරු කරගන්නවන් නම් එබඳු කිසිම මමත්වයක් මුල් කරගත්ත මඤ්ඤණාවන් තේම නැති තැනත්තාට ශාන්ත වූ මුනිවරයා කියලා කියනවායි කියලා තමයි මේ පුකුසාල් සානාචර විස්තර කරලා දෙන්නේ. මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ හොඳ ගැඹුරු ගැඹුරු ගැඹුරු දේශනාවන් ඉදිරිපත් කළා. දැන් මේ පුකුසාදි ස්වාමීන් වහන්සේට ධර්මයේ දේශනා කරනවා. දැන් මේ ධර්මයට හොඳින් කවන් කන් දීගෙන සවන් දීගෙන ඉන්න පුකුසාදි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා මේනම් ඇවිල්ලා ඉන්නේ භාගතුන් වහන්සේමයි. මේ ඇවිල්ලා ඉන්නේ ශාස්ත්‍රූන් වහන්සේමයි. මං කෙරෙහි අනුකම්පාවෙන් මේ ශාස්ත්‍රූන් වහන්සේමයි මං ඉදිරියේ ධර්මයේ දේශනා කරන්නේ කියලා අන්න පින්වත් ධර්මය හරහා මේ ඉස්සරහා ඉන්නේ බුදුරජාණන් වහන්සේයි කියලා හඳුනා ගන්නවා. හඳුනගෙන ඉක්මනටම නැගිටලා අනේ භාගතුන් වහන්සේ මට සමා වෙන්න කියලා මේ තමන්ගේ අපිටුම් පත්කඩේ ඉස්සරහ දාලා කකුල් දෙක අල්ලලා වැඳ වැටලා සමා වෙලා අනේ භාගතුන් වහන්සේ මට සමා වෙන්න මම දැන හිටියේ නැහැ මම මම මෝඩෙක් වගේ හැසිරුණා මම මේ දැන හිටියේ නැහැ මගේ මේ ශාස්ත්‍රූන් වහන්සේ මේ ඉස්සරහින් ඉඳන් ධර්මයේ දේශනා කරන්නේ ඒ නිසා මම ආවුසෝ වාදයෙන් මම භාගතුන් වහන්සේට ආමන්ත්‍රණය කරා ඒ නිසා මට සමා වෙන්න කියලා මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා. බුදුරජාන් වහන්සේ එතෙන්දී හරි ලස්සන අවවාදයක් දෙනවා. මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට කියනවා ඔබ ඇත්ත වශයෙන්ම ඉතින් මාව හඳුනා ගන්න බැරි වුණා. ඒ නිසා මට ආවුසෝවාදයෙන් කතා කරන්න තරම් ඔබ ඒ අවස්ථාවේදී නුවණින් යුක්ත අනුවන විදියටයි හැසිරුනේ. කෙසේ නමුත් ඔබ මේ තමන්ගේ වරද වරද හැටියට දැකලා හික්මෙනවා නම් අන්න එතෙන්දී ඒ වරද වරදට හැටියට දැකලා හික්මීම නැවතත් එබඳු වරදන් නොකිරීම සඳහා කටයුතු කිරීම මෙන්න මේක තමයි මේ ආර්ය විනේහි වර්ධනයක් කියලා කියන්නේ. මේ ආර්ය විනේහි දියුණුවක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට වරද වරදට හැටියට දැකලා හික්මීමයි කියලා කියනවා. ඉතින් පින්වත්නි බුදුරජාන් වහන්සේ වචනේම මතක් කරගත්තොත් බුදුරජාන් වහන්සේ කියනවා බුද්ධි බුද්ධි හේසා භික්ඛු අරියස්ස විනයේ යෝ අච්චයන් අච්චයතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති ආයතින් ආයතින් සංවරං ආපජ්ජ දීති මේ භික්ෂුන් වහන්සේලා නැත්තම් මේ පුකුසාති ස්වාමීන් වහන්සේලා කියනවා පුකුසාති මේ ආර්ය විනේහි මෙන්න මේ වරද වරද හැටියට දැකලා නිවැරදිව මේ ඒ සඳහා පිළියම් කිරීම ඒ වගේමයි ඉදිරියේදී බඳු වරදක් නොවීම සඳහා කටයුතු කිරීම මෙන්න මේක තමයි ආර්ය විනේහි වෘද්ධියක් කියලා කියන්නේ ආර්ය විනේහි දියුණුවක් කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවයට දැන් මේ විදිහට දැන් බණ අහගෙන හිටිය පුක්කුසාදි ස්වාමීන් වහන්සේ අර ඕරම් භාගයේ කියන සංයෝජන පහ දුරු කළා උතුම් වූ අනාගාමී ඵලයේ පිහිටනවා ඊළඟට පින්වත්නි බුදුරජාන් වහන්සේගෙන් මේ පුක්කුසාති ස්වාමින් වහන්සේ මේ ශාසන ශාසනයේ උපසම්පදාව ඉල්ලනවා. දැන් බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් උපසම්පදාව දෙන්න නම් මේ වර්තමානයේ උනත් ඒ සඳහා යම් යම් දේවල් ටිකක් සම්පාදනය කරගන්න වෙනවා. ඒ කියන්නේ පාත්‍රයක් තියෙන්න ඕනේ, තුන් සිවුර තියෙන්න ඕනේ. මෙන්න මේ අංක ටික සම්පූර්ණද කියලා මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේකින් විමසනවා. විමසුවට පස්සේ පුක්කුසාති ස්වාමීන් වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මට ඒවා සම්පූර්ණ නැහැ කියලා. භාගතුන් වහන්සේ කියනවා මේ ඒවා සම්පූර්ණ නැත්තම් ඒවා සම්පූර්ණ වෙන තුරු මට ඔබව උපසම්පදා කරන්න බෑ කියලා. ඊළඟට බුදුරජාන් වහන්සේට වන්දනා කරලා පොකුසාදු ස්වාමීන් වහන්සේ වඩිනවා මේ සිවුරු හොයන අදහසින් මේ සිවුරු හොයන අදහසින් පොකුසාදු ස්වාමීන් වඩිනකොට මේ බියපත් වෙච්ච මේ එළදෙනක් ඇනලා මරණයටපත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ ඉතින් මේ කටයුත්තෙන් තනින් හමාරයි. ඊළඟට මේ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේගෙන් විමසනවා ඔබ වහන්සේ අර විදිහට බොහොම හුදකලාව මේ පුක්කුසාති කියන ස්වාමින් වහන්සේට ධර්මයේ දේශනා කළා. එතුමා ධර්මයේ ඇහුවා. එතුමාගේ ඊළඟ භවය කොහෙද සිද්ධ වුනේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ පුක්කුසාති ස්වාමින් වහන්සේ හරිම ප්‍රඥාවන්තයි. මාව හුඟා ප්‍රශ්න අහලා වෙහෙසකලේ නැහැ. මං කියපු කෙටි ධර්මය ඊටාම ප්‍රබලව නැත්නම් ඊටාම තීක්ෂණව අවබෝධ කරගත්තා. මේ මේ ඕරම් භාගයේ සංයෝජන පහ දුරු කරගෙන නැවත මෙලොවකට නොපැමිණෙන ඒ උතුම් වූ අනාගාමී ඵලයේ පිහිටියා කියලා උත්තර දෙනවා. ඒ නිසා පින්වත් අපිට තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ පුක්කුසාති සාමින් වහන්සේට දේශනා කරපු මේ ධාතු විභංග සූත්‍රය සෑහෙන ප්‍රඥාව මුල් කරගත් ධර්මදේශනයක්. විශේෂයෙන්ම විපස්සනාවට සෑහෙන පිටුවහලක් විපස්සනාව සඳහා විශේෂ මඟ පෙන්වීමක් මේ සූත්‍රයේ අන්තර්ගතයි. ධාතුන් සම්බන්ධයෙන් ආයතන සම්බන්ධයෙන් මේ හිතේ හැසිරීම සම්බන්ධයෙන් ඒ වගේම අනිසිත වූ ස්වභාවයක් ඇසුරු කරගෙන තවදුරටත් අපේ හිත දියුණු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සෑහෙන්න මේ කරුණු රැසක් මේ සූත්‍රයේ අන්තර්ගතයි. අපිත් එතකොට මේ කරුණු හැකිතා අපේ ශක්ති පමණින් තේරුම් අරගෙන අපිත් මේ ලැබපු ආත්ම භාවය තුලදී මේ ලැබු මිනිසාත්ම භාවය තුලදී මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේදී අපේ හිතෙත් මේ ධහම ප්‍රගුණ කරගෙන අපි තුලින්ම මේ ධහමේ යම් හෝ ප්‍රදේශයක් ප්‍රත්‍යක්ෂ කරගෙන අපේ සිතනුත් මේ රාග ද්වේෂ මෝහයන් දුරු කරගෙන ඒ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ ධර්මය අප සියලු දෙනාට මුදව් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු අද මේ ධර්ම දේශනාවත් එක්කම අපි මේ දවස් කීපයක් තිස්සේ ධාතු විභංග සූත්‍රය මුල් කරගෙන පවත්වපු දේශනා මාලාව අවසන් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.